මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වැදගත් ජාතික දේශපාලන සාධකයක් ලෙස සැලකිල්ලට හා ගෞරවයට ගනිමින් තමයි ඔහු තරගකොට පාර්ලිමේන්තුවට ඇතුළත් කිරීමේ වැදගත් පළවෙනි තීරණය ගත්තේ. ඒ ඉතුරු ටික ඕනෑම කෙනෙක්ට අවබෝධ වෙනවා. සාම ඉතා පැහැදිලිව අධිකරු ජනාධිපතිතුමා ඊළඟ ආණ්ඩුවේ අගමැති ධූරය තෝරා ගැනීම පිළිබඳව විවෘත ප්‍රකාශයක් කළා තියෙනවා. ඒ තීරණය ගැන පාර්ලිමේන්තු කණ්ඩායම කියලා. මම හිතන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ අපි මේ මේ වුණාට වඩා සංකීර්ණ කරගෙන පැටලිය යුතුයි